අපි සියලු දෙනාම වැඩගත් විදියට නීතිය ප්‍රකාරව සාධාරණත්වයෙන් නීතියට ගරු කිරීමෙන් නීතියට ප්‍රකාරව කරනවා විස මෙවැනි අශෝභන විදියට කෑකෝ ගසමින් අග්‍රවිංශකරුවන් තකිරීමට හෝ ඉවත් කිරීමට වෑම් කරනවා නම් ඇත්තෙන්ම ඒ කරන පිරිස්ම උදබලා කෙලගස ගැනීමක් පමණක් නෙවෙයි ජාත්‍යන්තරයටත් මෙවැනි අවස්ථාවක් වන නීතිය නිසි ලෙස ක්‍රියා කරන බවට පොරොන්දු කරන රජයකටද කරන්නේ අති විශාල අවමානයක්.